This is the second part of the previous talk. It was spilt for your convenience of listening. මුහුණ බලාගෙන සතුට වූ බක මුහුණෙකුගේ චිත්ත ප්‍රසාදයට පසේ බුද්ධ රාජ්‍ය ලබා දෙන තමන්ගේ ශ්‍රාවකයන් ලවා අවීචි මහා නිරයේ ගිනිදැල් නිවා වැසිවස්වා වතුරින් පුරවාලෝයේ ඒ භාග්‍යවතුන් වහන්සේමයි මේ විදියට සියලු සත්වයන් සතුට කරමින් ජාති ජරා ව්‍යාධි මරණාදී දුක්ඛෝසසුන් නැවත නූපදිනා පරිදි නැති කරමින් දුකට පිළියම් කරමින් පංචස්කන්ධ භාරය භාතබමින් නිවන් සුව සිත්වල පුරවාලමින් සලත් නුවර දේවරම් මහා වේරෙහි වැඩ සිටි සමයේ පිහිට වූ පිනිසරණය ලබා දුන් පිරිස පමණ අනන්තයි අප්‍රමාණයි පූර්වාරාමේ වැඩ සිටපු කාලේ වේලුවනේ විජුකුළු පව්වේ නිග්‍රෝධාරාමේ සීතවනේ ජීවකාම්බ වනේ මේ පින් දිම්වල වැඩ සිටපු කාලේ පිහිට පිළිසරණ ලබා දුන් පිරිස අනන්තයි අප්‍රමාණයි ඒ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ කර්ම විපාක ගැන මහා පුදුම අවබෝධයකින් යුක්තවයි මේ මහා ධර්මයේ දේශනා කොට වදාළේ හරිම පුදුමයි ඒ කාලේ එක ස්වාමින් වහන්සේ කෙනෙක් සවැත් නුවර දෙව්රම් මහා විහාරේ වැඩ ඉන්නවා මේ ස්වාමින් වහන්සේ ගම් දොරට පින්නපාත වඩිනකොට කාන්තාවක් පිටුපසින් එනවා මිනිසුන්ට පේනවා මේ ස්වාමින් වහන්සේ වඩින වඩින තැන මේ කාන්තා රූපයක් පිටපසින් එනවා මේ ස්වාමින් වහන්සේට පේනවා මේ ස්වාමින් වහන්සේට පේන්නේ නැහැ බලන අයට පේනවා හරිම පුදුමයි මිනිස්සු නිඳා කරනවා අපහාස කරනවා මේ ස්වාමින් වහන්සේ අපංවරයි වැරදි මාවතක යන්නේ භක්මචර්යාව රකින්නේ නැහැ. කාන්තාවක් සමග පින්ඩපාතේ වඩිනවා කියලා මේ ස්වාමින් වහන්සේට දකින බොහෝ දෙනා චෝදනා කළා මගඵල ලැබූ උතුමෝ පවා පුදුමයටපත් වුණා තෝරා ගන්නට බැරුව කොසල් මහ රජතුමාට මෙය ආරංචි වෙලා දේවරම් විහාරයට ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා හැබැයිතම එහෙම කාන්තා රූපයක් කුටිය ඇතුලෙන් එළියට එනවා මේක මහා නින්දාවක්නේ මේ මහා ශාසනයට අදතුමා පැමිණිලි කළා බුදුරජාණන් වහන්සේට මහා සංඝ රත්නයත් බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළා. හැබැයි රජතුමා පැමිණිලි කලන්න කලින් බැලුවා මෙහි ඇත්ත නැත්ත කුමක්ද කියලා. අදතුමාට යම් අවබෝධයක් ලැබුණා. මෙතන අපට නොපෙනෙන තථාගතයන් වහන්සේට පෙනෙන මහා රහසක් තිබිය හැකි. එනිසා මේ ස්වාමින් වහන්සේට නිඳා කරන්න හොඳ නෑ. අපහාස කරන්ත හොඳ නෑ. පෙනෙන දේ නෙමෙයි ඇත්ත. පවතින දේ අවබෝධ කරගත්තේ නැත්නම් පෙනෙන දේට රැවතුනොත් ඇත්ත වසන් වෙලා අසත්‍යක් මතු වෙනවා. බොහෝ පව් රැස් වෙනවා. අවසානයේ පව් රැස් වෙනොත් හේතුව වැඩක් වෙන්නේ නෑ. දුක උරුමවන්නේ ඔබටයි. මේ විදියට රජතුමා කල්පනා කළා. අවසාන මේ සිදුවීම කුමක්දෝ කියලා බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් බලනකොට අතීතය ගැන පේනවා කර්මය ගැන පේනවා මේ ස්වාමින් වහන්සේ අතීතයේ දවසක දිව්‍ය කුමාරයෙක් වෙලා දෙව්ලොව ඉන්න කාලේ සමගියෙන් ඉන්න ස්වාමින් වහන්සේලා දෙනමක් ભેද බින්න කරන්න උසුළු විසුළුෙන් වාගේ එක ස්වාමින් වහන්සේ නමක් කැලේට ගිහිල්ලා ශරීරක් කෘත්‍ය සිද්ධ කරලා එනකොට පිටුපසින් කාන්තාවක් එනවා වගේ අනිත් ස්වාමින් වහන්සේට පේන්න සැලැස්සුවා අහෝ මේ පාපය මොනතරම්නම් බලවත්ද එදා පටන් ඒ ස්වාමින් වහන්සේලා දෙනම වෙන්නුණා උපෝසථාගාරයේදී අහසේ වැඩ ඉඳගෙන ඒ දෙවියා ප්‍රකාශ කරනවා මම වැරැද්දක් කළේ මමයි මේ කාන්තා රූපයක් පෙන්නලා නුඹ දෙදෙනා බේද බින්න කලේ මේ ස්වාමීන් වහන්සේ සිල්වත් අපහාස කරන්ට එපා නමුත් නෑ ඒ ස්වාමීන් වහන්සේලා සමගිය උනේ එදා තිබ්බ ඒ මහා සමගිය නැති වුණා අසමගිය ඇති වුණා හරිම පුදුමයි දිව්‍ය කුමාරයා වීචි මහා නිරයට වැටුණා නැවත නැවත දුක් විඳලා විඳලා මිනිස් ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මහාන වෙන්න සිතක් පහළ වෙලා පැවිදි ජීවිතයටත්පත් වුණා කාන්තා රූපයක් පිටුපසින් එන්නේ අවශේෂ විපාකේ හැටියට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේට ශ්‍රී සම්ධර්මයේ දේශනා කළා මේ ස්වාමින් වහන්සේ තමන්ට දොස් කියන ඇත්තන්ට පෙරලා බැනවදිනවා මගේ පිටුපසින් නෙමෙයි ගැහණියක් එන්නේ නුඹලාගේ පිටුපසින් ගැහණියක් එන්නේ කියලා ස්වාමින් වහන්සේලාට දොස් කියනවා බුදුරජාණන් වහන්සේ වදාරනවා මාවෝච පරුසං පන්ති වුත්තා පටිවදේයුතං දුක්ඛාහි සාරම්භ කතා පටිදණ්ඩා කුසේයුතං සතේ නේරේසි අත්තානං පංසා උපහතෝ යථා ඒසපත්තෝ සිනිම්බානං ආරම්භෝ තේන විඤ්ඤති භික්ෂුව පනින කෙනාට පෙරලා බනින්න එපා චෝදනා කරන කෙනාට පෙරලා චෝදනා කරන්න එපා එකට එක කතා කිරීම දුකට හේතු වෙනවනේ ඒක දඬුවමකටත් හේතු වෙන්න පුළුවන් එනිසා නුඹ ශාන්ත වෙන්න උපශාන්ත වෙන්න සංසාරේ කරගත්ත කර්මයනේ මෙච්චර කාලයක් දුක් විඳින්න හේතුනේ එනිසා දින් පස්සේ චෝදනා කරන්ට යන්න එපා කියලා මේ බණපදේ වදාරද්දී මේ ස්වාමීන් වහන්සේට අවබෝධ වුණා නික්ලේශී මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අවෝ අහෝ හරීම පුදුමයි. ඒ මහා අරහත්ත්වය ඒ නික්ලේශී භාවය හරිම පුදුමයි. හිතන්නත් අමාරුයි. ඒ කර්මය ඒ විපාකය හොෂේ වුණා. ඒ ස්වාමීන් වහන්සේ සුඛිත මුදිත වෙලා ශාන්ත උපශාන්ත වෙලා ශාන්ත ජීවිතයක් ගත කරමින් වැඩ ඉඳලා පිරිනිවීමෙන් සනසුණා මේ මහා ඥාන බලයෙන් පිහිට වෙච්ච නිසා හිතන්න මොන තරම්නම් සනසිල්ලකට මේ මහා ඥාන බලය හේතු වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා තිරිසන් සතුන්ගේ පවා මිනිසුන්ගේ වගේ විතරක් නෙමේ දෙවියන්ගේ විතරක් නෙමේ භක්මයන්ගේ විතරක් නෙමේ මේ කර්මයේ විපාක පිණිස නැහැටි අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්තුනි මේ මොහොත ඔබේ ජීවිතේ වටිනාම මොහොත මේ රාත්‍රිය ඔබේ ජීවිතයේ වටිනාම රාත්‍රියක් බවට පත් කරගන්න හැමදාකම මෙබඳු සොඳුරු අවස්ථා ජීවිතයට එන්නේ නැහැ. එනිසායි නැවත නැවත කියන්නේ මේ අවස්ථාවෙන් ගත හැකි උපරිම ඵලය නෙලා ගන්න මේ වෙලාවේ උපදින එකම ශ්‍රද්ධාසිතකට පුළුවන් අනාගතයේ ඔබව සතර දුකින් මුදවන්න මේ වෙලාවේ පහළ වෙන ඥාන සංපයුක්ත අසංස්ථානික සෝමනස්ස සහගත බුද්ධාරම්මණයෙන් යුක්ත කුසල් සිතකට පුළුවන් ඔබව දිව්‍ය ලෝකේ රජකමට අරන් යන්න චක්‍රවර්ති পদවිය ඔබට ලබා දෙන්න මේ වෙලාවේ ඔබට ලැබෙන ලාභය අනන්තයි අප්‍රමාණයි මෙය ප්‍රඥාවෙන් දැකගන්න දැනගන්න අවබෝධ කරගන්න මේ වටිනා බ්‍රහ්ම මුහූර්තය තත්පරයෙන් තත්පරය නිමේෂයෙන් නිමේෂය මුතු වලින් මුතු අමුණනවා වගේ මණික් වලින් මණික් අමුණනවා වගේ කුසල් සිතෙන් කුසල් සිතේකට අමුණමින් පුණ්‍ය පරම්පරාවෙන් පුණ්‍ය පරම්පරාවකට යා කරමින් මේ රාත්‍රිය ඔබ ගත කරන්න එයමයි මේ බුදුසසුනේ බෝධිපාක්ෂික ධර්ම ප්‍රගුණ වන ක්‍රමවේදය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්වතුනි එක දවසක් බුදුරජාණන් වහන්සේ දේවරම් මහා විහාරේ වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා වන්දනා කළා ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි මේ දේවරම් විහාරය බලා ඔය සුදු සුදු බුදුරස් ධාරාව දැක ගන්න ඔය මුව මඩල දැක ගන්න ඔය රන්වන් ශරීරය දැක ගන්න කියලා බුදු ගුණ හිත හිතා එනකොට හරි පුදුම දෙයක් දැක්ක ස්වාමීනි මේ අහසේ පියාඹගෙන යන කපුටෙක් එක්තරා ගයක් ගිනි ගන්නකොට මේ ගින්නට අසු වෙලා එහෙම්මම මැරිලා වැටුණා ස්වාමීනි ආස මහ විශාලයි කොච්චරනම් ඉඩක් තියෙනවද ස්වාමීනි මේ ඉගිලිලා යන කපුටට බැරි වුණානේ මේ ගින්නෙන් බේරෙන්න ඇයි ස්වාමීනි එහෙම වුනේ? බුදුරජාණන් වහන්සේ බලනවා මේ මහා ඥාන බලයෙන් බලනවා බුදුරජාණන් වහන්සේට පේනවා මේ කපුටා අතීතයේ දවසක ගවපාලකෙක් වෙලා ඉපදෙලා එක ගවයෙක් බොහෝ කාලයක් බර ඇදලා ඒ ගවපාලකයාට සේවය කරලා අවසාන කාලේ බර අදින්න බැරි වෙනකොට පිටුරු දමලා මේ ගවය කොච්චර මරලා දානවා බලන්න පිටක ඇතිවන පාපී අකුසලයක මහත මිනිස්සුද කියලා හිතෙනවා එහෙම සිතිවිලි පහළ වෙන්න පුළුවන් ද මිනිස් හදවතක අකුසලය නිසා මුලාව නිසා පාපය නිසා මිසදිටුකම නිසා අසත්පුරුෂ ඇසුර නිසා අම්මා මරන්න සැහැසිවන හිත තාත්තා මරන්න සැහැසිවන හිතක පිරිසන් සතෙක් මරන්ට ඕනේ කියලා සිතිවිල්ලක් පහළ වීම අරුමයක් නොවන බව ඔබ තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අකුසලයෙන් මේ සතා බොහෝ කාලයක් නිරයේ පිච්චිලා ඔය විදිහටම වාර ගානක් තිරිසන් ලෝකෙ පිච්චිලා මරුණා තව කොච්චර කාලයක් පිච්චෙන්න වෙයිද බුදුරජාණන් වහන්සේගේ මේ එළිදරව්ව ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ මේ සිංහනාදේ ඉදිරියේ මෙය තෝරාගත් ඒ ස්වාමින් වහන්සේලා මඟඵල ලබා අමා නිවනින් සැනසුනේ ඒ සිළු වීම පිළිබඳව ඥාන දර්ශනය පහළ කරගෙන මට මතක් වෙනවා තමත් එක සිදුවීමක් බුදුරජාණන් වහන්සේගේ මේ මහා ඥාන බලය ගැන කතා කරද්දී ස්වාමින් වහන්සේලා පිරිසක් ඒ වගේම බුදුරජාණන් වහන්සේ බහැ දකින්න වස් පවාරණය කරලා ඈත වනයක ඉඳන් එවුරම් විහාරයට වඩිනවා ඒ නාතර මග එක්තරා සේනාසනයක නවතිනවා ඒ සේනාසනයේ තියෙනවා විශාල ගල්ලෙනක් ඒ ගල්ලෙන ඇතුලේ ආසන කිහිපයක් පනවලා ස්වාමින් වහන්සේලා කිහිප දෙනෙකුට පහසුකම් තියෙනවා මේ ආගන්තුක ස්වාමින් වහන්සේලා ගල්ලෙන ඇතුලේ එදා රාත්‍රිය ගත කරනකොට කර්මය කියන්නේ මහා පුදුම එකක් මේ ගල්ලෙන මේ ගල්ලෙනේ දොර වැහෙනවා විශාල ගලක් ගැලවිලා ආත්පස ගම්මාන ගණනක පිරිස එකතු වෙලා ගල්ලෙනේ දොර විවර කරන්න දින හතක් පුරාවට බැරි වුණා අවසානයේ හත්වෙනි දවසේ මේ ගල ස්වභාවයෙන්ම ඉවත් වෙලා දොර විවර වෙනවා ස්වාමීන් වහන්සේලා හත් දවසක් පුරාවට निराහාරව හොඳටම බඩගින්නේ ආමත හැදිලා ගල්ලෙන් එළියට වඩිනවා හරිම පුදුමයි දානි වළඳලා ගතේ සවිය ඇති කරගෙන දෙවුරම් වනාරණට ඇවිල්ලා බුදු ශිරීපා වැඳලා අසාවදාරනවා ස්වාමීනි හන්දවක්ක් මෙහෙම දුකක් වින්දා බුදුරජාණන් වහන්සේ බෑ දකින්ට එන ගමනේ ඇයි ස්වාමීනි මෙහෙම සිද්ධ වුනේ මහණෙනි නුඹලාමයි වරද්දගත්තේ නුඹලා කරපු දෙයමයි නුඹලා පිටපසින් වෙන්නේ නුඹලා තීත සංසාරේ ගවපාලකයන් වෙලා ගොපළු කොල්ලන් වෙලා ඉපදිච්ච දවසක එක්තරා තලගොයෙක් තුඹසක් ඇතුළට ගියාට පස්සේ ඒ තුඹසේ සෑම දිවරයක්ම වහලා යන්න ගියා නැවත දින 7කින් ඇවිල්ලා බලනකොට මේ තුඹසේ මුඛයන් එහෙම නැත්නම් විවරයන් විවර කරලා බලනකොට ඒ තලගොයා බොහෝම දුකසේ හොඳටම වැහැරිලා මේ තුඹසෙන් පිට වෙලා යනවා ඒ වෙලාවේ මහණෙනි නුඹලා ඒ තලගොයාගේ සිරුරාත ගාලා හොඳින් යන්න කියලා මෛත්‍රී වචනයක් කියුවා මහණෙනි නුඹලා එනිසා නිරයේ ගියේ නෑ. ඔය විදිහටම මහණෙනි ආත්ම භාව ගණනාවක් අත් දවස දෙකින් निराහාර වුණා. එනිසා මහණෙනි හිතන්න මේ කර්මය ගැන හිතත් වරදින්න පුළුවන්. එනිසා අද අදම මේ ධර්මය අවබෝධ කරගන්න මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළ ඒ සියලු ස්වාමින් වහන්සේලා අරහත් ඵල ඥාන ප්‍රතිලාභයෙන් අභිඥා පරප්‍රාප්ත බලයෙන් යුක්තව ශ්‍රීපතුල් සිපගනිමින් වන්දනා කරලා පිටමං වෙලා වැඩියේ මහා රහතන් වහන්සේලා හැටියට ඔබ හිතන්න මොන තරම් පුදුමයක්ද ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ජීවිතය මේ මහා ඥාන බලයෙන් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයට පිහිට වුණා ඒ සම්බුද්ධ ත්‍රිපාද පද්ම මා ශිරසෙහි පිහිටුවමින් මම වන්දනා කරමි මාගේ වන්දනාව වේවා කියලා සාදු කියන්නේ නමෝ තේ සම්බදස්සාවේ නමෝ තේ කරුණාකර නමෝ තේ ඉන්න සංසාර නමෝ තේ අමතන්දද මහා කරුණික සියල්ල දක්නා සංසාර සාගරයෙන් නතරෝ මාගේ මුනි රජාණෙනි පෙරසිරි පාපියුම් අභියස මගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු පුනච පරං සාරිපුත්ත අථාගතෝ සම්මත්ත ගාමිනින් පටිපදං යථා භෝ සම්පජානාති ස්වාමීන් වහන්සේ සදැහැති පින්වතුනි තුන්වන තථාගත මහා ඥාන බලය තමයි ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා සාරිපුත්ත තථාගතයන් වහන්සේ සම්බත්හ ගාමිනී ප්‍රතිපදාව එහෙම නැත්නම් ඒ ඒ තැනට සත්වයන් යන පිළිවෙත දන්නවා ඒක මහා ඥාන බලයක් හාරි පුත්ත මේ ඥාන බලය නිසා තමයි මම අභීත ලෙස මගේ මේ ආඥා චක්‍රය පතුරවන්නේ තත්ථ කතමං අථාගතස්ස සම්බත්ථ ගාමිනී පටිපදං යථා භූතං ඥානං සම්බත්ථගාමිනී ප්‍රතිපදාව තත්වාකාරයෙන් දක්නා ඥානේ කුමක්ද ඉද තථාගතෝ අයම් මග්ගෝ අයම් පටිපදා නිරයගාමිනී තිපජානාති තථාගතයන් වහන්සේ දන්නවා මේ ගමන මේ ප්‍රතිපදාව ඔය හැසිරීම නිරයන්ට හේතු වෙනවා ඔය හැසිරීම ඔය ප්‍රතිපදා තිරිසන් ලෝකෙට හේතු වෙනවා. ඔය මාර්ගය ඔය ප්‍රතිපදාම പ്രേත ලෝකෙට හේතු වෙනවා. ඔය මාර්ගය ඔය ප්‍රතිපදාව මනුෂ්‍ය ලෝකේ උපදින්ට හේතු වෙනවා. ඔය මාර්ගය ඔය ප්‍රතිපදාව දිව්‍ය ලෝකේ යන්න හේතු වෙනවා. ඔය මාර්ගය ඔය ප්‍රතිපදාව නිවන් දකින්න හේතු වෙනවා කියලා ඒ තථාගත රහත් දසබලධාරී බුදුරජාණන් වහන්සේ මහා ඥාන බලයෙන් දකවදාරනවා බලන්න බුදුරජාණන් වහන්සේට රහසක් නැහැනේ ලෝකේ බුදුරජාණන් වහන්සේට නොපෙනෙන දෙයක් නැහැනේ ලෝකේ මට මතක් වෙනවා එක කතාවක් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා පුංචි පුත් කුමාරයෙක් තමගේ තාත්තගෙන් අහනවා තාත්තේ මට කියා දෙන්න දිනුවේ දොරටු මොනවද කියලා දිනු වෙන්න නම් මම කොහොමද හැසිරෙන්න ඕන මේ බ්‍රාහ්මණතුමා කල්පනා කරනවා මා වගේ කෙනෙකුට මගේ පුංචි පුතා මහ ලොකු නුවණකින් අහපු මේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න බෑ දසබල ධාරීන් වහන්සේ මගේ ශාස්ත්‍රූන් වහන්සේනේ පුංචි පුතාව පමුණවන්ට ඕන ඒ බුදු ශිරිපා මුලට කඳවාගෙන ගිහිල්ලා පුතා ලවා බුදු ශිරිපා වන්දවලා අහනවා ස්වාමීනි මගේ මේ පුත් කුමාරයා දිනුනේ දොරටු මොනවද කියලා අහනවා ස්වාමිනේ දේශනා කරන ශේක්වා දෙවියන් සේක ලෝකයට බුදු කරුණාව යොමු කරමින් අනාගතේ බොහෝ පුංචි පුත් කුමාරවරු වගේම දෙවියන් සේක ලෝකයම මේ ධර්ම පරයායන් බොහෝ ප්‍රයෝජන ගනිත්වා කියන කරුණාවෙන් ආරෝග්‍ය මිත්තේ පරමංච ලාභං ශීලං ච බුද්ධානුමතං සුතං ච ධම්මානුවත්තේච අලීනතාච අත්තස්සද්වාරා පමුඛාත ලෝකේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නිරෝගීකම සිල්වත් වීම වැඩිහිටියන්ත සැලකීම හොඳ ධර්මඥානයක් ඇති කරගෙන තිබීම ඒ වගේම ධර්මානුධර්ම පිළිවෙත් කිරීම කම්මැලි කමින් තොර වෙලා වීරියෙන් වැඩ කිරීම කියන මෙන්න මේ කරුණු ටික පුංචි පුතෙක් ළඟ තිබ්බොත් ඒ පුතාට රජ වෙන්න පුළුවන් කැමතිනම් පුංචි දුවෙක් ළඟ තිබ්බොත් ඒ දුවට පුළුවන් මේ ලෝකෙ බබලන්න මේ කරුණු ටික යම් ස්වාමින් වහන්සේ නමක් ළඟ තිබ්බොත් පුළුවන් මේ ජීවිතේ රහත් වෙන්න මේ කියපු කරුණු යමෙකුගේ ජීවිතේ ප්‍රගුණ වුණොත් ඒකාන්තයෙන් සියලු සැනසීම ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ අසන පමාවත මේ මහා ධර්මයේ දේශනා කළේ මේ ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ දන්නා නිසාමයි පංචමා භික්කවේ සම්පදා කතමා පංච මහණෙනි කරුණ පහක් තියෙනවා සම්ප්‍රදාවන් එහෙම නැත්නම් පුරුදු කළ යුතු පිළිවෙත් පහක් තියෙනවා ඒ පහ පුරුදු කරපු කෙනෙකුට නම් මහණෙනි අතීතයේ වැරදුනේ නැහැ අනාගතේ වරදින්නෙත් නැහැ දැන් වරදින්නෙත් නැහැ ශ්‍රද්ධා සම්පදා ශ්‍රද්ධාව පුරුදු කරන්න සීල සම්පදා හොඳට සිල් ආරක්ෂා කරන්න සුත සම්පදා මගේ මේ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීම සඳහා මේ ධර්මයේ ඉගෙන ගන්න කාග සම්පදා නොකා නොබී නමුත් ධනට පැනට යමක් දෙන්න පඤ්ඤා සම්පදා දුක පිළිබඳව දුකට හේතුව පිළිබඳව දුක්ඛ නිරෝධය පිළිබඳව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳව චතුරාර්ය සත්‍ය ගැන හිතන්න මෙනෙහි කරන්න සිතින් කයින් වචනයෙන් ඒ අවබෝධ කර ගැනීම වෙනුවෙන් පුහුණු වෙන්න එතකොට මහණෙනි මේ සම්ප්‍රදාවන් සම්පූර්ණ වෙනවා මේ කරුණ සම්පූර්ණ වුණොත් ඔබේ ගමන සිනහමකින් නොවෙනස් වන ඔබේ ගමන සතුටකින් නොවෙනස් වන ඔබේ ගමන ඒකාන්තෙන් විමුක්තියකින් නොසෙල් වෙන අවසන් වන ගමනක් වෙනවා කියලා ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාලා පින්වතුනි ඒ තථාගතයන් වහන්සේ ළඟට ඒ කාලේ එක බ්‍රහ්මණෙක් ඇවිල්ලා විමසනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගතියට යන්න නිවන් දකින්න ධර්මාවබෝධය තමයි අර්ථය සඳහාමයි පිළිවෙත වදාරන්නේ ඔබ වහන්සේ අනර්ථය සඳහා පිළිවෙත වදාරන්න ඔබ වහන්සේට පුළුවන් නම් අනර්ථය සැලසෙන හැටි මට ප්‍රකාශ කරන්න කින්නකෝ සම්මා සම්බුද්ධෝ අත්ථමේව ජානාති උදාහු අනත්තං සම්බුදු රජාණන් වහන්සේ අර්ථය පමණක්ද දන්නේ අනර්ථය දන්නේ නැද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා බුදුරජාණන් වහන්සේ වදාරනවා බලන්න මොහොතකින් මේ මහා ධර්මය ඒ බුදු හදවතේ ගැළපි ගැළපි උතුරා පැන නැගිලා සිසිල් දියක් සලිලයක් වගේ ලෝ සතුන්ගේ රාග ද්වේෂ මෝහ වලින් තත් වෙච්ච හදසන්තාන නිමාල නැහැටි උස්සූර සෙයං ආලස්සං ඡන්දික්කං දීඝ සොණ්ඩියං ඒකස්සද්ධාන ගමනං පරදාරූප සේවනං කේතං භාක්මන සේවස්සෝ අනත්තං තේ භවිෂ්‍යති හොඳයි බ්‍රහ්මණය ඔබ ඉර උදා වෙන වෙනකන් නිදාගෙන ඉඳලා කම්මැලි කමින් ඉඳලා හිතේ ප්‍රචණ්ඩ හැසිරීම් වලින් ඉඳලා සුරාවෙන් සූදුවෙන් කල්ගෙවලා බොහොම ඈත ගමන් තනියම කිසිවෙකුගේ මඟ පෙන්වීමකින් තොරව යනවනම් පරදාර සේවනය කරනවනම් ඔබ ඔය ටික කරලා බැලුවොත් ඒතම් ධාක්මන සේවස්සු ඔය ටික කරලා බලන්න කරපෝ ගමම් ඔබ අපායේ යනවා බුදුරජාණන් වහන්සේගේ මේ අභීත සිංහනාදයට ඒ බ්‍රාහ්මණතුමා සතුටු වුණා සාධු සාධු ගණාචරිය ගණාජෙක්ඛක තුම්මේ අත්ථංච ජානාථ අනත්ථංච ගණාචාර්යයන් වහන්සේ ලෝකාචාර්යයන් වහන්සේ අනාචාර්යයන් වහන්සේ වහන්සේ ලෝකය ගැනම දන්නවනේ අර්ථයක් දන්නවා අනර්ථයක් දන්නවා ඔබ වහන්සේ තමයි තුන් ලෝකේටම අග්‍ර බුදුරජාණන් වහන්සේ අසවදාරනවා බ්‍රහ්මන කේන කම්මේන ජීවති ඔබ මොනව කරලාද ජීවත් වෙන්නේ ඔබේ රැකියාව කුමක්ද ජූත කම්මේන භගවා ස්වාමීනි මම සූදුවෙන් තමයි ජීවත් වෙන්නේ කිම්පනතේ ජයෝ හෝති පරාජයෝපි ඔබට ජයත් පරාජයත් දෙකම ඇති වෙනව නේද? එහෙමයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වදාරනවා. අත්තා හවේ ජිතං සේයෝ යාචායන් ඉතරා පජා අත්ත දන්තස්ස කෝසස්ස නිත්තං සංයත චාරිනෝ නේව දේවෝ න ගන්ධබ්බෝ න මාරෝ සහ බ්‍රහ්මුණා දිතං අපදිතං කෛරා තථා රූපස්ස ජන්තුනෝ ධක්මණය පෙස්සුදුවට ගිහිල්ලා ඔබට ජයත් ඇති වෙනවා පරාජයත් ඇති වෙනවා ඔබ දිනුවට පස්සේ ඔබට හතර වැඩි වෙනවා ඔබ පෙරදුනහම ඔබට දුක ඇති වෙනවා මගේ මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඔබට එතකොට ජයග්‍රහණයක් ලැබෙනවා ඒ ජයග්‍රහණය දෙවියෙකුටවත් ගාන්ධර්වයෙකුටවත් මාරයාටවත් ධක්මයාටවත් උදුරා ගන්න බෑ ඒ උදුරා ගන්න බැරි ජයග්‍රහණය මම ඔබට ලබා දෙනවා මේ ධර්මය ඔබ අවබෝධ කරගන්න කියලා මහා කරුණාවෙන් අර්ථයද අනර්ථයද ලෝක සත්වයන්ට දේශනා කොට වදාළ අප මහා ගෞතම මුනි රජාණන්ට උත්තමාංග නමස්කාරය වේවා අනන්ත ඥානං අරුණානිකේතං ජින පංචමාරං සම්බුද්ධ සීහං දේවාති දේවං ධක්මාති භක්මං ලෝකේකනාථං තිරසා නමාමි සාධු සාධු සාධු අතිපූජනීය ස්වාමින් වහන්සේ පින්වත් සිල්මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහා ඥාන බලයන්ගෙන් ලෝකේ සිද්ධ කරපු මහා පෙරළිය මහා වික්‍රමය මහා පුනරුදය පරිමා ශ්‍රීමත් ඒ ඥාන බලයන් අතර හතරවන මහා ඥාන බලය තමයි පුණ්‍ය පරංසාරිපුත් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති සාරිපුත්ත තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකය තත්වාකාරයෙන් දන්නවා අවබෝධ කරලායි තියෙන්නේ එනිසායි මේ අනුත්තර ධර්ම චක්‍රය ලෝකයට දේශනා කරන්නේ සිංහනාද කරන්නේ ධක්ම චක්‍රය පවත්වන්නේ මොකන්ද ඒ අනේක ධාතු නානා ධාතු තෝරා මේරා ගන්නා ඥානය තත්ථ කතමන් තථාගතස්ස අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතඥානං ඉද තථාගතෝ ඛණ්ඩනානත්තම් පජානාති තථාගතයන් වහන්සේ ස්කන්ධයන්ගේ තියෙන වෙනස අවබෝධ කරගත්තා මොනවද ස්කන්ධයන් කියන්නේ සම්භාරයන්ට ගොඩවල් වලට මොනවද ගොඩවල් කියන්නේ මේ සචේතනික අචේතනික පදාර්ථය විනිවිද දැකපෝ බුදුරජාණන් වහන්සේගේ බුදු වැසට රූපය නම් වූ හේතුඵල ධමෙන් සකස් වන සම්භාරයක් වේදනාව නම් වූ සම්භාරයක් සංඥාව නම් වූ සම්භාරයක් සංස්කාර නම් වූ සම්භාරයක් විඥානය නම් වූ සම්භාරයක් බුදු වැසට පෙනී යනවා රූපස්කන්ධයෙන් අන්‍ය වූ ලක්ෂණයෙන් යුක්තයි වේදනා ස්කන්ධය වේදිත ලක්ෂණයෙන් යුක්ත වේදනා ස්කන්ධයට අන්‍ය වූ ලක්ෂණයෙන් යුක්තයි ස්පර්ශය හේවත් එහෙම නැත්නම් සංඥාව හේවත් සංඥා ස්කන්ධය සංඥා ස්කන්ධයේ තියෙන හඳුනා ගැනීම ලක්ෂණයට වඩා වෙනස් ලක්ෂණයකින් යුක්තයි සංස්කාර ස්කන්ධය. තව විදියකින් වදාළොත් සතර මහා භූත උපාදා රූප කියන මේ සියල්ලේ එකතුව රූපස්කන්ධයයි සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා හෝ සැප කායික සුඛ වේදනා කායික දුක් වේදනා සෝමනස්ස වේදනා දෝමනස්ස වේදනා උපේක්ෂා වේදනා කියන මේ වේදනා ස්කන්ධය ඒ වගේම රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියන ධම්ම සංඥා කියන මේ සංඥා ස්කන්ධය ඒ වගේම දෙපනස් චෛතසිකයන්ගෙන් වේදනා සංඥා කියන චෛතසික දෙකයන් එහෙම නැත්නම් ඒ චෛතසික දෙක හැර සසු 50ක් වූ චෛතසිකයන්ගෙන් යුක්ත සංස්කාර ස්කන්ධය ඒ වගේම 89 ආකාරයකින් හෝ 121 ආකාරයකින් හෝ නානා ධර්ම නානා ක්ෂණිකව සමායෝජනය වීමෙන් අනේක ප්‍රකාරයෙන් හටගන්නා කුසල විපාක ක්‍රියා මේ චිත්තෝත්පාදයන්ගෙන් යුක්ත විඥාන ස්කන්ධය කියන මේ ස්කන්ධයන් එකකට එකක් ලක්ෂණ වශයෙන් රස වශයෙන් පච්චපත්තාන වශයෙන් පදත්තාන වශයෙන් අවබෝධ වන හැටි ඒ බුදුරජාණන් වහන්සේ දක්වලා ඒ වගේම දක්වලා මේ ස්කන්ධයන්ගේ තියෙන වෙනස එවැගේම ආයතනයන් නමින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්නවා මේ ඇස ආයතනයක් කන ආයතනයක් නාසය දිව මේ ශරීරය මනස මේවට කියනවා ආයතන කියලා බොහෝ දේවල් කටයුතු සිද්ධ වන තැන් ආයතන නමින් හඳුන්වනවා මේ අසත් අන්න ඒ බඳු ස්ථානයක් රූපය සම්බන්ධ වෙලා චක්ක විඥානය ඇති වෙලා ස්පර්ශය ඇති වෙලා ඉන් අනතුරුව වේදනා සංඥා පරපුරින් නොඑක විදියේ චිත්ත ඡයතසික ධර්ම ඇති වෙලා කර්ම අවස්ථාව විපාක අවස්ථාව ක්‍රියා අවස්ථාව සාධනය කරමින් චිත්ත පරම්පරාවේ අවිච්ඡින්න පැවැත්මට ඇස හේතු වන නිසා ඇස ආයතනයක් චක්සු ප්‍රසාද රූපේ කියන්නේ ඇසට සෝත ප්‍රසාද රූපේ කියන්නේ කනට ඝාන ප්‍රසාද රූපේ කියන්නේ නාසයට දිවහා ප්‍රසාද රූපේ කියන්නේ දිවට කාය ප්‍රසාද රූපේ කියන්නේ කයට මේ විදිහට තථාගතයන් වහන්සේ මේ ආයතන ආධ්‍යාත්මික වශයෙන් ඇසට පෙනෙන රූපය රූපායතනයත් අනට ඇහෙන ශබ්දේ ශබ්දායතනය ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ධම්මායතන වශයෙන් ආධ්‍යාත්මික ආයතන හයත් බාහිර ආයතන හයත් ඒ ඒ සතියෙන් අවබෝධ කරගෙන දුක් වශයෙන් අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරගත්තු නිසා ආයතන නානාත්මය දන්නා නුවණින් යුක්තයි කියලා දෙවියන් සහිත ලෝකයේම වන්දනා කරනවා ඒ වගේම තථාගතයන් වහන්සේ දන්නව දකිනව ධාතු නානාත්මය කියන්නේ කුමක්ද කියලා සබමින්න ස්වාමින් වහන්සේ පින්වතුනි මෙය තමයි ඔබ විදර්ශනාවට භාජනය කළ යුතු ඔබ විදර්ශනාවෙන් දැකිය යුතු යථාර්ථය යම් දවසක ඔබට මේ අස ධාතුවක් හැටියට මනාව අවබෝධ වුණොත් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු වශයෙන් ඇසේ ක්‍රියාකාරීත්වය අවබෝධ වුණොත් ශෝත ධාතු, ශබ්ද ධාතු, ශෝත විඥාන ධාතු හැටියට කනේ ක්‍රියාකාරීත්වය අවබෝධ වුණොත් ධාන ධාතු, ගන්ධ ධාතු, ධාන විඥාන ධාතු හැටියට අවබෝධ වුණොත් ජීවහා ධාතු, රස ධාතු, ජීවහා විඥාන ධාතු ලෙස මේ අවබෝධ වුණොත් කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු ලෙස මේ අවබෝධ වුණොත් ඒකාන්තයෙන් ඔබ මේ ධර්මයේ තුල පිළිසරණක් ලැබපු කෙනෙක්. එනිසා තථාගතයන් වහන්සේගේ මේ මහා ඥාන බලයට ධාතු නානාත්ය ලෙස අට්ඨාරස 18ක් වූ ධාතුන් හැටියට මේ ජීවිතය ලෝකේ විනිවිද අවබෝධ කළා ආයතන 12ක් හැටියට ජීවිතය අවබෝධ කළා ඒ වගේම සංඝ පංචකයක් හැටියට ජීවිතය අවබෝධ කළා ද්වාදසාකාර පටිච්ච සමුප්පාදේ හැටියට ජීවිතය අවබෝධ කරගත්තා සූවිසි ප්‍රත්‍ය ක්‍රමයෙන් ජීවිතය අවබෝධ කරගත්තා චතුරාර්ය සත්‍ය ලෙස ජීවිතය අවබෝධ කරගත්තා අහෝ මේ මහා ඥාන සම්භාරේ කාගේද ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ භාග්‍යවතුන් වහන්සේ කවුද අනන්ත සංසාරයක් පාරමී ධම් සම්පූර්ණ කරලා ඔබ අප වෙනුවෙන් ලෝතර බුද්ධ රාජ්‍ය පිහිටවපු තුමන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ කා වෙනුවෙන්ද ලෝකෙට පහළ වුණේ ඔබ මා වගේ අසරණ සංසාරේ හිමක් කොනක් නොදැන ඇවිද යන අසරණයන් වෙනුවෙන් ඒ බුදුරජාණන් වහන්සේ කාටද කරුණාව දැක්ුවේ අසරණයන්ට වගේම දුක්පතුන්ට වගේම ඕසතුන්ට වගේම දෙවියන්ට වගේම භක්මයන්ට වගේම භික්ෂූන්ට වගේම භික්ෂුණීන්ට වගේම උපාසක උපාසිකාවන්ට වගේම තිරිසංගත සතුන්ට මේ සත්වල පිටසත්වල හැමෝටම කරුණාව දැක්වුවා. ඒ බොදුසිතේ මහා කරුණාව නම් හරිම පුදුමයි. බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලයෙන් දැකවදාරනවා. ආයතනයන්ගේ පැවැත්ම, ධාතුන්ගේ පැවැත්ම, ස්කන්ධයන්ගේ පැවැත්ම හේතු බල වශයෙන් සිද්ධ වන හැටි ආධ්‍යාත්මික ආයතන 6 බාහිර ආයතන 6 චක්කු විඥාන, ශෝත විඥාන, ඝාන විඥාන, දිව්වා විඥාන, කාය විඥාන, මනෝ විඥාන වශයෙන් හයක් වූ විඥාන කායයන් පිළිබඳව ඒ වගේම චක්කු සම්පස්සය, ශෝත සම්පස්සය, ඝාන සම්පස්සය, දිව්වා සම්පස්සය, කාය සම්පස්සේ මනෝ සම්පස්සේ වශයෙන් ස්පර්ශ ආයතනයන් හයක් හැටියට ඒ වගේම ඒ ස්පර්ශයන් මුල් වෙලා හටගන්නා චක්කු සංපස්සජා වේදනා ඇස නිසා ඇතිවන වේදනාව කන නිසා ඇතිවන සැප දුක් උපේක්ෂා වේදනාව මේ විදිහට වේදනාවත් අවබෝධ කරගත්තා අවසානේ වදාරනවා මහා කරුණාවෙන් චක්ඛුං අත්තාති යෝ වදෙය්‍ය තං න උපපඤ්ඤති මහණෙනි මේ ලෝකේ කවුරු හරි මේ ඇස කියන්නේ වෙනස් නොවන දෙයක් කියලා කියනවා නම් මහණෙනි ඒ ප්‍රකාශය ගැළපෙන්නේ නැති ප්‍රකාශයක් ඒ ප්‍රකාශය පිළිගත නොහැකි ප්‍රකාශයක් ඇයි මහණෙනි පිළිගන්න බැරි චක්කුස්ස උපාදෝපි වයෝපි පඤ්ඤායති මහණෙනි මේ ඇස හට ගන්නා හැටි පේනවා නැති වෙලා යන හැටි පේනවා මහණෙනි යස්ස කෝපන උපාදෝපි වයෝපි පඤ්ඤායති යම් ධර්මයක හට ගැනීම පුත් තේනවනම් ඒවට හේතුත් තේනවනම් නැති වෙන එකක් තේනවනම් නැති වෙන හේතුත් තේනවනම් මහණෙනි එවන් ධර්මයක් ආත්ම වශයෙන් ගන්නවනම් ඒක මොන තරම්නම් අඥාන බවක්ද ඒක ගැලපෙන්නේ නැහැ මහණෙනි ඒ නිසා ඇසට තියෙන චන්දරාගය නැති කරන්න මහණෙනි ඇසට පේනවා රූපය ඒ රූපය මේ ලෝකෙ මිනිසු මුලාවෙන්මයි අල්ලාගන්නේ ඒ රූපය මේ ලෝකෙ බොහෝ දෙනෙක් තණ්හාවෙන්මයි අල්ලාගන්නේ ඒ රූපය මහණෙනි එහෙම අල්ලා ගන්නවා නම් ඒක ගැළපෙන්නේ නැහැ ඒක සුරුසු වන්නේ නැහැ තන්න උපපඤ්ඤතේ ඒ එළඹීම ඒ ගැනීම ඒ බැස ගැනීම ගැලපෙන්නේ නැති බැස ගැනීමක් කුමක් නිසාද රූපස්ස උප්පාදෝපි පඤ්ඤායති වයෝපි පඤ්ඤායති රූපය හටගන්නා හැටි පේනවා රූපය නැති වෙලා යන හැටි පේනවා රූපයේ හට ගැනීම පේනවා නම් නැතිවීම පේනවා නම් කවුද මේ රූපයට බැඳලා යන්නේ කවුද මේ ශබ්දයට බැඳලා යන්නේ ප්‍රඥාවන්තයා කිසිදාක බැඳෙන්නේ නැහැ ප්‍රඥාව නැති කෙනාමයි බැඳෙන්නේ එනිසා මහණෙනි මේ මහා ඥාන බලයෙන් මම රූපස්කන්ධයද වේදනා ස්කන්ධයද සංඥා සංඛාර විඥාන ස්කන්ධයද සියලු ආයතනයන්ද සියලු ධාතුන්ද දකවදාරා මහා විදසුන් ප්‍රඥාවක් සදිසි අනේක ධාතු නානා ධාතු ඥානෙන් තුන් ලෝකේත මේ અભීත සිංහනාදේ පවත්වනවා මේ සිංහනාදයෙන් ප්‍රබුද්ධ වූ හදවත් ඇතේ මගේ ශ්‍රාවක ශ්‍රාවිකාවරෝ සංසාර දුක ගෙවන් කරලා අමා මහ නිවනින් සැනසෙනවා ඔබ සතුටු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේගේ මහා ඥානය ගැන මේ කතා කළේ ඔබේ ජීවිතය ගැනනේ පර්වත තියෙනවා, සාගර තියෙනවා, කඳු වළලු තියෙනවා, ශෛල පර්වත තියෙනවා, මුතු තියෙනවා, මණික් තියෙනවා, වෘක්ෂ ලතා තියෙනවා, නොඑක් මල් වර්ග ලෝකේ තියෙනවා, ඉරහඳ තාරකා තියෙනවා. මේ දේවල් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අවබෝධය හරීම පුදුමයි. තථාගතයන් වහන්සේ දන්නවා ඉමාය නාම ධාතුයා උස්සන්නාය ඉමස්ස නාම රුක්ඛස්ස කන්தோ සේතෝ හෝති මෙන්න මේ ධාතුව උස්සන්න ඕ නිසාමයි මේ ගසේ කොත්ත සුදු වෙලා තියෙන්නේ කවුද මේ දන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ හැබැයි මේ ලෝකයේ ඇත්ත මෙව තෝරගෙන තියන්නේ මහා පුදුම අන්ධ වේනි પરම්පරාවකට ගියපු මහා දුෂ්ාඥ භාවයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ වදාරනවා තථාගතයන් වහන්සේ දන්නවා ගහකොළේ වර්ණ සතහන් පැහැ සතහන් හැඩතල මේ සියල්ලම වෙනස් වෙන්න එකකට එකක් නොගැලපෙන්න එකකට එකක් ගැලපෙන්න සංතතියක් වශයෙන් සමූහයක් ඇටියට මේ දේවල් එකට පවතින්න ඉර පායන කොට මල් පිපෙන්න ඉර බැස යනකොට මල් පරවෙන්න හඳ පායනකොට ඇතැම් මල් පිපෙන්න හඳ පායලා බැස යනකොට ඇතැම් මල් පරවෙන්න අවුරුද්දේ එක කාලයකට සෑම තැනකම පිහිටි එකම වර්ගයේ ගස්වල මල් පිපෙන්න එකම වර්ගයේ ගස්වල කොළ හැලෙන්න මෙවට හේතු වන්නේ කුමක්ද කියලා බාහිර ධාතු නානාත්වය දක්නා නුවණින් යුක්තව ඒ භාග්‍යවතුන් වහන්සේ දකවදාලා මෙවන් මහා ප්‍රඥාවක් හිමි ඒ භාග්‍යවතුන් වහන්සේ අනුන්ගේ දුකින් දුකටපත් වෙමින් අනුන්ගේ සුවයෙන් සුවපත් වෙමින් අප ගැනම හිත හිතා ලැබූ ඒ අමා නිවන් සුව ඈත දවසක අතහැර දාලා මහා කරුණාව නිසා සංසාරයේ වගේ දුකෙන් පිරිච්ච තැනකට බය වෙන්නේ නැතුව බැසගෙන ඇසක් වගේ අවයවයක් උදුරා දන් දීලා හදවත වගේ හිතන්න බැරි වස්තුවක් පළලා මස් දන් දීලා දරුවන් වගේ ආරක්ෂා කළ යුතු නැකිය යුතු අය ගැටිකොට දන් දීලා ඒ මහා දුක වාවාගෙන අඹුව ස්වාමි දියණිය වගේ නැලවිය යුතු තැනැත්තියක් ඉල්ලපු අයගේ අපේ තබල දන් දෙමින් මම රජෙක් වෙමි කියලා හිතන්නේ නැතිව වන අරණකට වැඩම කරලා මේ මාගේ ධනයයි කියලා හිතන්නේ නැතුව යාචකයන්ගේ ගෙදරින් ගෙදරට ඒ ධනය ඉක්මෙන් දන් දීලා මම කුලවතෙක් වෙමි කියලා හිතන්නේ නැතුව ඉල්ලපු අයට ශරීරය ජීවිතය දාසෙක් වෙමින් ගත කරලා මේ මගේ හිස කියලා හිතන්නේ නැතුව අපලා දන් දීලා මේ මගේ ශරීර මාංශය නේදෝ කියලා හිතන්නේ නැතිව ලියලියා දන් දීලා මේ ගලා යන්නේ ශරීරයේ රුහිරයනේ දෝ කියලා හිතන්නේ නැතිව එලා දන් දීලා අනන්ත සසරක එකම සිතින් ආපු ඒ සම්මා සම්බුදුරජාණෝ අස්ථාරසධා ද්වාදස ආයතන පංච ස්කන්ධ මේ සියලු ධර්ම ස්වභාවයන් වෙන් වෙන් වශයෙන් අවබෝධ කරපු නිසා මේ මහා අකම්පිත ඥාන බලයෙන් යුක්ත වනසේක ඒ බුදුරජාණන් වහන්සේට ඔබේද මගේද දෙවියන් සහිත ලෝකයාගේම උත්තමාංග නමස්කාරය ඒකාන්තයෙන්ම සිද්ධ කළ යුතුයි ඒ භක්ති ප්‍රණාමය බුදුරජාණන් වහන්සේගේ එපා මුල සිද්ධ කරමි කියලා ඔබ වන්දනා කරන්න. විසරදං වාද පථාති වත්තිනං තිලෝක පඤ්ජෝත මසයිහ සාහිනං අශේෂඤ්ඤාවරණ පහයිනං නමාමි සත්තාර මනන්ත ගෝචරං අනන්ත වූ ප්‍රඥාවක් හිමි ඔය ශිරීපාපියුම් અભියස මාගේ নমස්කාරයම වේවා සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත අපේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මකාය උපනෙන් වූ උපනෙන් වූ පස්සන මහා ඥාන බලය ගැන මම ඔබට ප්‍රකාශ කරනවා සාවධානව සවන් දෙන්න බුදුරජාණන් වහන්සේ දැක ගන්න සාරිපුත්ත සාරිපුත්‍රය තථාගතෝ තථාගතයන් වහන්සේ සත්තානං අනන්ත සත්වයන්ගේ නානාදී මුත්‍ති කතං යථා භූතං පජානාති නොයේ අදහස් ඇති බව මනාකොට අවබෝධ කළා යම්පේ සාරේ පුත්ත අථාගතෝ සත්තානං නානාභී මුත්තිකතං සාරිපුත්ත මම දන්නවා මේ ලෝකෙ මිනිස්සුන්ගේ අදහස් ගැන මම දන්නවා දෙවියන්ගේ අදහස් ගැන මම දන්නවා භක්මයන්ගේ අදහස් ගැන මේ සියලු ලෝක සත්වයන්ගේ අදහස් දන්න හින්දමයි මම භීතව සිංහනාද කරන්නේ පින්වතුනි හිතන්න මේ ගැන කෙලෙසුන්ගෙන් දැසී ගිය හදවතක් පාදලා ඒ කෙලෙසුන් අයින් කරලා දාලා නැවත වතාවක් ඒ කෙලෙස් ඒ හදවතට නොවඳින විදිහට කුසලයන්ගෙන් ආවරණය කරලා කිසිදාක නූපදින විදිහට අනුශය ධර්ම පවා ඉවත් කරලා මේ වගේ අසුචි වලින් පිරිච්ච ශරීරයක් මේ අහස් කුසින් අරන් යන තරමට හිතේ බලය උපදවලා දීලා ඇස් දෙකට නොපෙනෙන දිවසින් දැකිය යුතු දෙව්ලොවට බඹලොවට ගිහිල්ලා ධර්ම දේශනා කරන තරමින් තම ශ්‍රාවකයන් ශක්තිමත් කරන බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලය නිසාමයි ඒ සියල්ලම සිද්ධ කොට වදාලේ එනිසා සරණ යන්න එනිසා සරණ ගොස්සේ සිරිපා සිඹ සිඹ ඔය ජීවිතයේ අවසන් සුසුම් පොද ගිලිහෙන මොහොත දක්වා විතරක් නෙමෙයි නිවන් දක්නා ජාති දක්වා විතරක් නෙමෙයි ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන මොහොත දක්වාම මට සදා සරණ බුදු සරණයි කියලා සිත පහදවා ගන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෝකේ සත්වයෝ ඉන්නවා සම්ති සත්තා ඊනාදී මුක්තිකා ඊනා දහස් කියන සත්වයෝ ඉන්නවා සම්ති සත්තා කනීතාදී මුක්තිකා ප්‍රණීත අදහස් කියන සත්වයන් ඉන්නවා ඊන අදහස් ප්‍රණීත අදහස් කියන සත්වයන් වගේම මේ ලෝකේ ඒ අදහස් දෙවර්ගයේම තියෙන අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බදාරනවා මහණෙනි අතීත සංසාරේ ලාමක අදහස් තියන අය ලාමක අදහස් තියන අයත් එක්ක එකතු වුණා අනාගතෙත් එහෙමයි මහණෙනි උපමාවකින් දේශනා කරන්නම් මහණෙනි සොතු සොතුත් එක්ක එකතු වෙනවා අසුචි අසුචිත් එක්ක පෑහෙනවා සෙම සෙමත් එක්ක පෑහෙනවා අන්න ඒ වගේ මහණෙනි මේ ලෝකේ පානඝාතේ කරන අය එබඳු අයතම ගැලපෙනවා හොරකම් කරන අයත් එක්ක එකතු වන්නේ සොරකම් කරන අයයි පස්පව් කරන අයත් එක්ක සිල්වතුන් එකතු වන්නේ නැහැ සිල්වතුන් සමග දුස්සීලත්ව එකතු වන්නේත් නැහැ බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ඒ වගේම දේශනා කරනවා මහණෙනි උසස් පහක් අදහස් තියෙන අය ඒ ඒ උසස් පහක් අදහස් තියෙන අයත් එක්ක එකතු වෙනවා සයථාපි ගූතෝ ගූතේන සංසන්දති සමේති අසුති අසුති වලටනේ ගැලපෙන්නේ අන්න ඒ වගේ ඊළඟට දේශනා කරනවා මහණෙනි යථා පිටේරං තීරේන සංසන්දති සමේති කිරි කිරිත් එක්ක ගැලපෙනවා දී දීත් එක්ක ගැලපෙනවා ගිතෙල් ගිතෙල් එක්ක ගැලපෙනවා අන්න ඒ වගේ මහණෙනි ප්‍රණීත අදහස් තියන අය ප්‍රණීත අදහස් තියන අයත් එක්ක ගැලපෙනවා අතිපූජනීය ස්වාමීන් වහන්ස පින්වතුනි මේ බණ මඩුවේ ඉන්න ඔබ සියලු දෙනාම බොහෝ සෙයින් බොහෝ දුරට ප්‍රණීත අදහස් තියන අය එනිසායි මේ බුදු ගුණ කතාව ඔබට ප්‍රියවන්නේ එනිසාමයි බුදු ගුණ අහද්දී ඔය හදවතේ පහන් සංවේගය ඇතිවන්නේ එනිසාමයි මේ අනුත්තර සිංහනාදය ඔබේ හදවත ප්‍රබුද්ධ කරන සිංහනාදයක් බවට පත්වන්නේ බුදුරජාණෝ මේ සියල්ල මහා ප්‍රඥාවෙන් දැකවදාල බව සත්‍යයයි වදාරනවා මහණෙනි ප්‍රවේශම් වෙන්න අසුර ගැන කල්පනා කරන්න පුද්ගලයන් අසුරට තෝරා ගනින්දී කල්පනා කළේ නැත්නම් සත්පුරුෂයෝ පවා අසත්පුරුෂ වෙනවා හොඳ අය අසුර කළොත් සත්පුරුෂයෝ පවා සත්පුරුෂ වෙනවා සංසංගාවනතෝ ජාතෝ අසංසන්නේන කිජ්ජති පරිත්තං දාරු මාරුයිහ යථා සීමේ මහන්න වේ එවං කුසීත මාගම්ම සාධු ජීවිති සීලති තස්මානං පරිවජ්ජය කුසීතං ඒන වීරියං පවිමිත්තේහි අරියේහි අහිතත්තේහි ජායේහි නිච්ඡං ආරද්ධ විරියේහි පණ්ඩිතේහි සහවසේ බලන්න මේ කාරුණික ප්‍රකාශයේ ලෙස මහණෙනි අසුර කරන්න ගියාම ඇල්ම නිසා කෙලස් හට ගන්නවා නොඇල්මෙන් දුර වෙනවා මහණෙනි පුංචි කොට කෑල්ලක නැග්ගොත් වතුර ගිලිලා යනවා මහා කොටයක නැගුණොත් ගලන වේලාවක බේරෙන්න පුළුවන් අන්න ඒ වගේ කම්මැලි කෙනෙක් එක්ක එකතු වුණොත් කම්මැලි නැති කෙනා කම්මැලියෙක් වෙනවා ඒ වගේම මහණෙනි කෙලස් පවන වීරයෙන් යුක්ත රහතන් වහන්සේලා සමග යම් කිසි කෙනෙක් එකතු වුනොත් ඒකාන්තයෙන් එයා සංසාර ගමනින් නිදහස් වෙනවා බුදුරජාණන් වහන්සේගේ මේ මහා ඥාන බලය හරිම පුදුමයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ මහා ඥාන බලය නොතිබෙන්නට මේ ලෝකෙ මට මේ අනුත්තර චක්‍රය මේ මහා ධර්ම මහෝඝය මේ මහා ධර්ම සංදේශය ලෝකෙට පතුරන්ට බෑ කියලා එය තියෙන සාමයි ලෝකයට මේ අනුත්තර ධර්ම සංදේශය බුදුරජාණන් වහන්සේ පතුරවා හරින්නේ එක දවසක් අසද්දෘෂ මහා දානේ ලබා දුන් මල්ලිකා මහා බිසෝන් වහන්සේගේ දාණයට බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලා සහභාගී වුණා. උඩ අල්ලගෙන ඡත්‍ර දරමින් පින්නේ දානේ වළඳන ස්වාමින් වහන්සේලාට හස්ති රාජයෝ ඒක හරීම ආසන සමදානයක් අඟුලිමාල ස්වාමීන් වහන්සේට ඡත්‍රය දරාගෙන ඉන්නේ අසල් රජතුමාගේ ඇත්හලේ ඉන්න බොහොම ප්‍රචණ්ඩම හස්තියා. ඉතින් මේ ප්‍රචණ්ඩ හස්තියා Tamanගේ වල්ගය කකුල් දෙක ඇතුලේ තද කරගෙන හරියට මහා දින්නක් ළඟ ඉන්න ඒ ගින්නෙන් පැවෙන කෙනෙක් වගේ මොගලන් ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස මැද වැඩ ඉන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේට දානේ වළඳනකම් මේ කුඩය අල්ලගෙන ඉන්නවා දානේ වළඳලා ඉවර වෙලා වඩිනකොට ස්වාමීන් වහන්සේලා අහනවා අඟුලිමාලයන් වහන්සේ අර ප්‍රචණ්ඩ හස්තිය ඔබේ පිටුපස උඩය දරාගෙන ඉන්නකොට බයක් එහෙම ඇති උනේ නැද්ද? මේ වෙලාවේ අඟුලිමාල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා නෑ භායින් ආවසෝ බයක් නම් ඇති උනේ නෑ. ඉතින් ස්වාමින් වහන්සේලා ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේ අඟුලිමාල අරහත්ත්වය ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීනි අඟුලිමාල මහා ප්‍රචණ්ඩ හස්තියාට බය වුණේ නැහැ කියලා කියනවා ඒක ඇත්තක්ද බුදුරජාණන් වහන්සේ මේ මහා ඥාන බලයෙන් බලනවා බලලා වදාරනවා නභික්කමේ මම පුත්තෝ අඟුලිමාලෝ භායති ඨීනාසව උසභානඤ්ඤේ අන්තරේ ගෙට්ඨ උෂබ සදිසා මම පුත්තා වික්ඛෝ නභායන්ති මහණෙනි මේ ක්ෂීණාශ්‍රව වෘෂභ රාජේකෝ අඟුලිමාලගේ යම් ධාතු ස්වභාවයක් වේනම් අරහත් ඵලයෙන් ප්‍රබුද්ධාදවතක් ඇති මේ අඟුලිමාල ඒ හස්ති රාජයා ඉදිරියේ දියවන්නේ නැහැ ඒ හස්ති රාජයාගේ ගර්ජනා ඉදිරියේ ඇතිගන්නේ නැහැ. ඒ අඟුලිමාල රහතන් වහන්සේ නමක් කියලා ප්‍රකාශ කරමින් මේ මහා ඥාන බලයෙන් දකිනවා හස්තියාගේ යම් ප්‍රචණ්ඩ බවක් තේජසක් වේනම් එය අභිබවා යන ධාතු තේජසක් මේ මහා අඟුලිමාල රහතන් වහන්සේට තියෙනවා කියලා සද්ධාවන්ත පින්වතුනි දෙවි මිනිසුන්ගේ නේත්‍රයන්ට උලලක් වූ හදයානන්දයක් වූ භද්‍රගටයක් වූ කල්ප වෘක්ෂයක් යයි කිවයතෝ බුදුරජාණන් වහන්සේ ළඟ දනින් වැටුණ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දවසක් වන්දනා කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වගේ අම්මා කෙනෙක් මට ලැබුණානේ. ඔබ වහන්සේ වගේ පිය කෙනෙක් මට ලැබුණානේ. ඔබ වහන්සේ වගේ ගුරුවරයෙක් ලැබුවා. සතුටු වෙනවා මම ඔබ වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් ලැබීම ගැන. ඔබ වහන්සේ වගේ ලය මඩලා ඔබ වහන්සේ වගේ චින්තාමානිත්‍ය ඔබ වහන්සේ වගේ අසම සම ප්‍රඥාවක් හිමි උතුමන් වහන්සේ නමක් අසුරු කරන්ට ලැබීම ගැන මම ස්වාමීනි අප්‍රමාණ චිත්ත ප්‍රසාදෙන්මයි පසුවන්නේ කියලා සිරිපාදෙකු කරන්න මට සිඹ සිඹ වන්දනා කරන්න මේ විදිහට බොදු සිරිපා මුල වැටිලා නමේ දිප්පෝ ඊතෝ කුම්බේ නසතෝ උදකස්සති එවං වග්ගවදෝ සත් යථා දිස්සති චක්කුමා සම්බං පමං විනෝදෙත්වා ඒකෝව අපි මධ්‍යගා ස්වාමීනි තුසිත දිව්‍ය ලෝකයෙන් මෙහි මඩලට වැඩම කළ මිහිරි හඬින් දම් දෙසන තථාගතයන් වහන්සේ වගේ මුනි රුවණක් බුදුරුවණක් මම කවදාකවත් දැකලා නැහැ. දෙවි මිනිසුන් සහිත ලෝකයේ අසහාය ඇස ඕයේ තථාගතයන් වහන්සේමයි බුදුරජාණෙනි කුසල ධර්මයන් දේශනා කළ අය අතර සත්‍යයන්ගේ අභිමුක්තියෙන් දන්නා මේ මහා ඥාන බලය හිමි තථාගතයන් වහන්සේ අග්ගවනසේක කියලා බුදු සරිපා වන්දනා කළා. ඊට පස්සේ සාරිපුත්ත ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟ ධනෙන් වැටිලා ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ ලෝකෙ මිනිස්සු ප්‍රතිසන්ධි ගණිද්දී ආකාර හතරක් තියෙනවා The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.